යන්නට යෙදුණු පියාණන් ඇතුළු පරම්පරාවේ මිය ගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන් සිහිපත් කරලා පුණ්‍ය ආනුමෝදනා කිරීමත් දේශකයන්න් වහන්සේ ඇතුළු සියසකාර්ය මණ්ඩලයටත් ධර්ම දේශනාව ශ්‍රවණය කරන හැම දිනාටම නිර්වාණ අවබෝධයේ පිණිස මේ කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතිවයි අද ධර්ම දේශනාවෙහි දායකත්වය දරන්නේ ඒ දායක පින්නතුන් විසින් අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අපට ආරාධනා කරන්නට යෙදුනේ නිරන්තර ගැටෙන සිත විදර්ශනා මාර්ගයට යොමු කළ හැකි ආකාරය පහදා දෙමින් අද ධර්ම දේශනාව සිදු කරන හැටියට ඒ සඳහා අපේ මාතෘකා පාඩේ හැටියට සිහිපත් කරන්නට යෙදුනේ මහා සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ චිත්තානුපස්සනාව පිළිබඳ දේශනා කළ දේශනා පාඨය. සිහිය පුහුණු කරන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ප්‍රධානම සූත්‍ර දේශනාව තමයි සතිපට්ඨාන සූත්‍ර දේශනාව. එහි සිහිය පිහිටවන්න සිහිය පුහුණු කරන්න කර්මස්ථාන හතරක් දේශනා කරනෝ කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන සහ ධම්මානුපස්සන වශයෙන්. අපිට මෙන්න මේ කියන සතර සතිපට්ඨාන එහෙම නැත්නම් මේ අරමුණු සතරක් කෙරෙහි පුරුදු පුහුණු කරන සිහිය නිර්වාණගාමිනී මාර්ගයට ඒකායන මාර්ගයේ වශයෙන් බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කරා. ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානම් විසුද්ධිය. සත්‍යයාගේ විසුද්ධියට මේ එකම මාර්ගය මේක තමයි ඒකායන මාර්ගය. කුමක්ද ඒකායන මාර්ගය? චත්තාරෝ සතිපට්ඨාන. සතර සතිපට්ඨානෙ පුහුණු කිරීම. ඊළඟට තථාගතයන් වහන්සේ එහිම තවදුරටත් දේශනා කරන ශෝක පරිද්දවානං සමතික්කමාය. ශෝකය සහ පරිදේවේ. පරිදේවේ කියලා කියන්නේ හඬා වැළපීම. ශෝකය කියලා කියන්නේ මානසිකව ඇතිවෙන දුම්නස. ඒ වගේම පරිදේවේ කියලා කියන්නේ ඒ මානසික දෝමනස් එහෙම නැත්නම් ශෝකය කායික වශයෙන් බහැරට සොටු කඳුළු හැටියට ගලා යන ආකාරය. එතකොට මේ ශෝකය සහ පරිදේවය කියන මේ මානසික தත්වයන් දෙකම පටිඝ මූලික සිත්. පටිඝ කියලා කියන්නේ අරමුණෙහි ගැටෙන ගතිය. එතකොට පටිඝය විවිධ ස්වરૂපයන්ගෙන් මතුවෙනවා කෝපය, ද්වේෂය, ඒ වගේම ඊර්ෂ්‍යාව, භීතිය, ශෝකය, පසුතැවීම, අප්‍රසන්න බව, මේ විදිහේ නොයෙක් මානසික තත්ත්වයන්ගෙන් ඒ එකම මූලය එකම මූලයයි කියලා කිව්වේ අරමුණෙහි ගැටෙන ගතිය. ඒ අරමුණෙහි ගැටෙන ස්වરૂපය තමයි අපි ඒ විවිධ නම් වලින් හඳුන්වන්නේ. ඒ වගේම අරමුණෙහි ඇලෙන ස්වභාවයත් අපි විවිධ නම් වලින් හඳුන්වනවා. ඇලීම, බැඳීම, ආදරය, සෙනෙහස, කැමැත්ත, කෑදරකම, ලෝභය, තෘෂ්ණාව, ඕනකම මේ විදිහේ විවිධ වචන වලින් හඳුන්වන්නේ ඇලෙන ගතිය. මෙහෙම ආරම්මණයෙහි ඇලෙන ගතියත් ආරම්මණයෙහි ගැටෙන ගතියත් මූලික වශයෙන් අපේ සිත්වල ජනිත වෙනවා ඒ මූලික මානසික తত্ত্বය අවස්ථාවෝචිතව එක් එක් විදිහට ක්‍රියාත්මක වෙනවා ඒ ක්‍රියාත්මක වෙන ස්වરૂපය අනුව තමයි ඒවා විවිධ නම් වලින් හඳුන්වන්නේ එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සතර සතිපට්ඨානය හරියට පුහුණු කළොත් ශෝක පරිද්දවානං සමතික්කමයි ශෝකය සහ හඬා වැළපීම් ਸਰව සම්පූර්ණයෙන් දුරු කරන්නට පුළුවන් ඊළඟට දුක්ඛ දෝමනස්සානං අත්තංගමයි දුක්ඛ කියලා කියන්නේ කායික පීඩාව දෝමනස්ස කියලා කියන්නේ මානසික පීඩාව ඒ කායික මානසික පීඩා සම්පූර්ණයෙන් අහෝසි කරන්නට පුළුවන් ඉක්ම යන්නට පුළුවන් දුක්ඛ දෝමනස්සානං අත්තංගමයි ඥායස්ස අධිගමය ඥාය කියලා කියන්නේ නිර්වාණගාමිනී මාර්ගය ඥාය කියන pāli වචනේ සංස්කෘත වචනේ තමයි න්‍යාය ඒ කියන්නේ යමකට පැමිණෙන පිළිවෙත ප්‍රතිපatti ක්‍රමය එතකොට නිවනට පැමිණෙන ප්‍රතිපatti ක්‍රමය තමයි ආරෂ්ඨාංග මාර්ගය එතකොට ඥායස්ස අධිගමය කියලා කිව්වේ ආරෂ්ඨාංග මාර්ගයේ ප්‍රගුණ කිරීමට අධිගමනය කරන්නට මේ එකම මාර්ගය වෙන්නේ සතර සතිපට්ඨානය ප්‍රගුණ කිරීමයි. ඊළඟට නිබ්බානස්ස සච්ච කිරියාය. නිර්වාණය සාක්ෂාත් කිරීම. ඒ කියන්නේ ਸਰව සම්පූර්ණයෙන් කෙලෙස් ප්‍රහාණය කරන්නට මේ එකම මාර්ගය වූ සතර සතිපට්ඨානය තමයි උපකාර වෙන්නේ කියන බව මේ විදිහේ වචන පහකින් බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨානය ප්‍රගුණ කිරීමේ වැදගත්කම දේශනා කරනවා. එතකොට අන්න ඒ විදිහට තථාගතයන් වහන්සේ මේ සතිපට්ඨානය දියුණු කිරීම පිළිබඳව දේශනා කරන මහා සතිපට්ඨාන සූත්‍රයේහි කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා වශයෙන් කර්මස්ථාන හතරක් එහෙම නැත්නම් මූලික අරමුණු හතරක් අපට දේශනා කරනවා සිහිය පුහුණු කිරීම සඳහා. එහි චිත්තානුපස්සනා සහ ධම්මානුපස්සනා වශයෙන් දේශනා කරන කාරණා දෙක පාදක කොටගෙනයි අද ධර්මදේශනාවෙහි මාතෘකාව පැහැදිලි කරන්නට අපි බලාපොරොත්තු වෙන්නේ ධර්මදේශනාවේ මාතෘකාව හැටියට දායක පිනතුන් ආරාධනා කළේ නිරන්තර ගැටෙන සිත විදර්ශනා මාර්ගයට යොමු කළ හැකි ආකාරය පහදා දෙන්න කියලා. එතකොට අපේ මනසෙහි නිරන්තරයෙන්ම ඇලීම් ගැටීම් දෙක තමයි පවතින්නේ. අරමුණු වලට ප්‍රතිචාර දක්වන්න බහුලව අපි පෙළඹෙන්නේ එක්ක ඇලීමෙන් එක්ක ගැටීමෙන්. මේ ඇලීම් ගැටීම් දෙකට පදනම හැටියට පවතින්නේ මෝහය හෙවත් මුලාව, අවිද්‍යාව. එතකොට මේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය නොඇතහෙන නිසා තමයි අපි අරමුණු වල ඇලෙන්නෙත් අරමුණු වල ගැටෙන්නේ. එතකොට නිරන්තරයෙන් ගැටෙන සිත විදර්ශනාවට යොමු කරන්නේ කොහොමද කියලා මේ විමසන්නේ පටිඝ මූලිකව, ද්වේෂ මූලිකව අරමුණෙහි ගැටෙන ගතිය Tamanට වැටහෙනවා. දැන් නිතර නිතර බහුලව අපේ සිත අරමුණු වල ගැටෙනවා නම් ඒ මානසික தত্ত্ব එහෙම නැත්නම් ඒ පුද්ගලයා හඳුන්වනවා ද්වේෂ චරිතයේ හැටියට. ධර්මයේදී පුද්ගල චරිත 6කට බෙදා වෙන් කරනවා රාග චරිත, ද්වේෂ චරිත, මෝහ චරිත, සද්ධා චරිත, බුද්ධි චරිත, විතර්ක චරිත. එතකොට අපි හැම කෙනෙකුගේම චරිතය ඔය සය ආකාරයෙන් කවර ආකාරයකට හෝ ඇතුළත් වෙනවා. තව සමහර විට ඒවාෙහි මිශ්‍ර වුණු ස්වභාවයන් තියෙන්නට පුළුවන්. ඒ කියන්නේ ඇතම් කෙනෙකුගේ චරිත රාග ద్వේෂ දෙකෙන්ම මිශ්‍ර වෙන්නට පුළුවන්. ඊළඟට රාගය සහ මෝහය මිශ්‍ර වෙන්නට පුළුවන්. ద్వේෂය සහ මෝහය මිශ්‍ර වෙන්නට පුළුවන්. ඊළඟට රාගය සහ විතර්කය මිශ්‍ර වෙන්නට පුළුවන්. මෝහය සහ විතර්කය මිශ්‍ර වෙන්නට පුළුවන්. මෙහෙම මේ චරිත ලක්ෂණ මිශ්‍ර වුණු ස්වરૂපේනොත් යම් යම් පුද්ගල චරිත අපිට ප්‍රකට වෙන්නට පුළුවන්කම තියෙනවා. කෙසේ නමුත් අපිට නිරන්තරයෙන් අරමුණු වල අපේ මනස ගැටෙනවා කියලා වැටහෙනවා නම් ඒතනත්තාගේ සිත බහුල කොට ද්වේෂය පවතින සිතක් හැටියට ද්වේෂය බහුලව ක්‍රියාත්මක වෙන සිතක් හැටියට අපට හඳුනා ගන්නට පුළුවන්. ඉතින් මේ ස්වභාවය නැවත නැවත මතුවෙනකොට ඒ බඳු නිරන්තරයෙන් අරමුණු වල ගැටෙන සිතක් විදර්ශනා මාර්ගයට කොහොමද යොමු කරන්න කියලා තමයි අද ධර්මදේශනාවේදී පැහැදිලි කර දෙන හැටියට ආරාධනා කරලා තියෙන්නේ. ඒ සඳහා අපි මේ චිත්තානුපස්සනාව මාතෘකා කොටගත්තේ බුදුරජාණන් වහන්සේ මේ සතර සතිපට්ඨානයෙන් චිත්තානුපස්සනා සතිපට්ඨානය ආරම්භ කරන්නෙම අකුසල සිත් මුල් කොටගෙන. ඒ කියන්නේ දැන් අපිට අපි හුඟක් දෙනෙකුට හිතෙන්නේ භාවනා කරන්ද සිත අකුසලයෙන් මුදවාගෙන කුසලයේ පිහිටුවාගෙන සිහිය ඒකාග්‍රතාවය හොඳට පවත්වාගෙන ඊට පස්සේ තමයි අපිට සිත පුහුණු කරන්න පුළුවන් වගේ අදහසක් නේ අපි ගොඩක් දෙනෙක් තුල තියෙන්නේ. ඒ වගේ තත්වයකින් අපිට භාවනා කරන්න පුළුවන් නම් ඒක වඩා හොඳ උසස් මට්ටමක්. එහෙම නැත්නම් හොඳ තත්වයක්. නමුත් අපේ මනසේ දැනට පවතින රාගය නම්, ద్వේෂය නම්, මෝහය නම්, විතර්කය නම්, වික්ෂිප්ත බව නම් එතකොට අපි රාගය තියෙන අවස්ථාවේ විතරාගී බවක් පිළිබඳව සොයන සිතන එක නෙමෙයි කරන්න ඕන. ඒ සරාගී බව පිළිබඳවම අරමුණු කරමින් එහිම සිහිය පිහිටුවාගෙන එයම කමඨහනක් කොටගෙන විදර්ශනා මාර්ගයට යොමු වීමයි. අන්නේ ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ මේ චිත්තානුපස්සනාවේදී මූලික වශයෙන් දේශනා කරන්නේ කතංච භික්කවේ භික්ඛු චitte චිත්තානුපස්සේ විහෙරති. මහණෙනි කෙසේද යෝගාවචරය එහෙම නැත්නම් භාවනා කරන මේ සතිපට්ඨානය ප්‍රගුණ කරන තැනැත්තා චitte චිත්තානුපස්සේ විහෙරති සිත කෙරෙහි සිහිය පිහිටුවාගෙන සිත අනුව බලමින් වාසය කරන්නේ කෙසේද චitte චිත්තානුපස්සේ විහෙරති කියලා කියන්නේ චිත්තානුපස්සේ විහෙරති කියලා කියන්නේ සිත අනුව බලනවා. ඒතකොට සිත අනුව බලන්නත් නම් චිත්තේ සිත කෙරෙහි සිහිය පිහිටුවා ගන්නට ඕන. සිත ගැන අවධානය පවත්වා ගන්නේ නැතුව අපිට සිත පිළිබඳ විදර්ශනාවකට යන්න බෑ. සිත පිළිබඳ සතිපට්ඨානයක් ප්‍රගුණ කරන්නට බෑ. එහෙමනම් අපිට යම්කිසි දුර්වල මනෝභාවයක් ඇති වෙන අවස්ථාවේදී ඒ සිත කෙරෙහි ඒ මනෝභාවය කෙරෙහි අපේ අවධානය යොමු කරන්න පුළුවන් නම් එතෙන් පටන් අපිට එයම කර්මස්ථානයක් කොටගෙන සතිපට්ඨානය ප්‍රගුණ කරන්න පුළුවන් කියන බව බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී විශේෂයෙන් පැහැදිලි කරා. එනිසා චිත්තානුපස්සනා භාවනාව පිළිබඳ ආරම්භයේදීම තථාගතයන් වහන්සේ දක්වන මූලික කාරණය තමයි මේ චිත්තානුපස්සනාව 16 ආකාරයකින් දක්වනෝ එහි පළමු ආකාරය තමයි සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. තමන්ගේ මනසේ රාගසිතක් මතුවෙනවයි කියලා දැනෙනවා නම් ඒ කියන්නේ අරමුණෙහි ඇලෙන බැඳෙන අරමුණ ප්‍රිය කරන අරමුණ අපේක්ෂා කරන අරමුණ ආස්වාදනය කරන ඒබඳු මානසික තත්වයක් Tamanට ඇති වෙනවයි කියලා දැනෙනවා නම් ඒ රාගසිතක් කියන බව දැනගෙන ඒ අනුව සිහිය පිහිටුවාගෙන එය විදර්ශනා කරන්නට උත්සාහ කළ යුතු වෙනවා. ඒක තමයි සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. ඒතර පජානාති කියලා කියන්නේ නිකම්ම දැනගන්නවා කියන එක නෙමෙයි. පජානාති කියලා කියන්නේ හේතු ප්‍රත්‍ය වශයෙන් ගැඹුරින් යමක් වටහා ගන්නවා. අවබෝධ කරගන්නවා. සති සම්පජඤ්ඤයෙන් යුක්තව નિවරදිව ප්‍රත්‍යක්ෂ කොට දැනගන්නවා. ඒ බඳු දැනීමක් තමයි මෙතන පජානාති කියලා කියන්නේ. එතකොට සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. Tamange මනසේ ඇලෙන බැඳෙන ගතියක් ඇති වෙනවා දැන් මගේ මනසේ ඒ ඇලීමෙන් බැඳීමෙන් යුක්ත වූ සිතක් ජනිත වුණා. අරමුණ කෙරෙහි මගේ සිත ඇලෙනවා. අරමුණ කෙරෙහි මගේ සිත බැඳෙනවා. අරමුණ ආස්වාදනය කරන්නට කැමති වෙනවා. අරමුණ නැවත නැවත අපේක්ෂා කරනවා. අන්නේ විදිහේ සිතක් තමයි දැන් මට පහළ වෙන්නේ කියලා හරියට ඒ ජනිත වෙන දුර්වල සිත පිළිබඳව සිහිය පැවැත්විය යුතුයි අවධානය යොමු කළ යුතුයි කියන බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඊළඟට වීතරාගං වාචිත්තං වීතරාගං චිත්තං තිපජානාති. රාගයෙන් තොර සිතක් නම් ඒ බව දැනගන්නවා. ඊළඟට දෙවැනි අවස්ථාව හැටියට දේශනා කරන්නේ සදෝසං වා චිත්තං සදෝසං චිත්තන්ති පජානාති. ද්වේෂ සහගත සිතක් ඇති වෙනකොට දැන් මගේ සිත අරමුණ සමග ගැටෙමිනුයි පවතින්නේ. අරමුණ සමග ගැටෙන අරමුණ ප්‍රතික්ෂේප කරන ඒ වගේම අරමුණෙන් පලා යන්නට උත්සාහ කරන අරමුණ වහා බැහැර කරන්නට උත්සාහ කරන අරමුණෙහි විනාශය කැමති වෙන අරමුණ නසන්නට ඉදිරිපත් වෙන අන්න ඒබඳු මානසික තත්වයක් තමයි දැන් මේ මොහොතේ මගේ මනසේ ජනිත වෙන්නේ මේ පටිඝසිතකුයි ඇති වෙලා තියෙන්නේ එහෙම නැත්නම් ද්වේෂසිතකුයි ඇති වෙලා තියෙන්නේ කියන බව හරියට Tamanට වැටහුනොත් එතෙන් පටන් ඒතනත්තාට ඒ ද්වේෂසිත පිළිබඳව සිහිය පිහිටුවාගෙන ඒ පිළිබඳ විදර්ශනාවකට යොමු වෙන්නට පුළුවන් මෙන්න මේ විදිහට සාමාන්‍ය ලෝකයා තේරුම් අරන් තියනවට වඩා ඊ타ත්ම සියුම් විදිහට බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨාන සූත්‍රයේදී අපේ සිත පිළිබඳ භාවනාව කළ හැකි ආකාරය දේශනා කරනවා. සාමාන්‍යයෙන් ලෝකයා හඳුනාගෙන ඉන්නේ තමන්ට භාවනා කරන්නට සිත පිරිසිදු කරගෙන ඉන්න ඕන මූලික වශයෙන් භාවනාවට යොමු වෙන. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන සිත පිරිසිදු කරගෙන භාවනාවට යොමු වීමේ වැදගත්කම. හැබැයි දැනට Tamange සිත තියෙන අපිරිසිදු මට්ටමේ නම් කෙලසෙන මට්ටමේ නම් එතකොට ඒ කෙලසීම තේරුම් අරගෙන ඒක දුරු කරගන්නටත් අපිට මේ කියන භාවනාවමයි උපකාර කරගන්නට වෙන්නේ. එතකොට මේ මූලික භාවනාව සතිපට්ඨානය කියලා හඳුන්වනවා. ඒ කියන්නේ සිහිය පිහිටුවා ගැනීම. සිහිය පිහිටුවා ගත්ත තැන තමයි අපිට නුවණ අවදි කරගන්නට පුළුවන් වෙන්නේ. නුවණ අවදි වෙනකොට තමයි අපිට ඒ ධර්මයන් හේතුඵල වශයෙන් ජනිත වෙන ආකාරය, ඒවායේ ත්‍රිලක්ෂණය ප්‍රකට වෙන ආකාරය, ඒ හේතු ප්‍රත්‍යයන් දුරු කරලා ඒ ධර්මතාවය අහෝසි කරන ආකාරය මේවා පිළිබඳව හොඳ වැටහීමක් ඇති අන්න ඊට පස්සේ තමයි වීරෙන් යුක්තව අපි දුරු කළ යුතු දේ දුරු කරන්නට වැඩි යුතු දේ වඩන්නට අපට පුළුවන් වෙන්නේ. ඒ නිසා මූලික වශයෙන් මේ භාවනාව නැමැති ක්‍රියාවලිය સિદ્ધ කරන්න අපට සිහිය පිහිටුවා ගැනීම අත්‍යවශ්‍යයි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක සිහිය පිහිටුවා ගත්තාම තමයි ඉන්න අනතුරුව සම්පජඤ්ඤයේ ගොඩ නැගෙන්නේ. ඒ සම්පජඤ්ඤයේ ගොඩ නැගුණාට පස්සේ තමයි වීරය මතු කරගන්නට වෙන්නේ. එහෙමනම් ආතාපි සම්පජානෝ සතිමා සිහිය ප්‍රඥාව වීර්ය කියන මේ කරුණු තුන අපට භාවනාව සඳහා මූලික වෙන කාරණා වෙනවා. එතකොට මේ කාරණා මූලික කොටගෙන භාවනාව හැටියට අපිට වැඩ තුනක් කරන්න තියෙනවා. මොකක්ද? දුර්ගුණය තේරුම් අරගෙන ඒ දුර්ගුණය දුරු කිරීම. දැන් මේ චිත්තානුපස්සනාවේ මුලටම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සරාගං වා චිත්තං සරාගං චිත්තංති පජානාති සදෝසං වා චිත්තං සදෝසං චිත්තංති පජානාති රාගසිත රාගසිතක් බව දැනගන්නට ඕන ද්වේෂසිත ද්වේෂසිතක් බව දැනගන්නට ඕන තමන්ගේ සිත අරමුණෙහි ගැටෙනකොට දැන් මගේ සිත අරමුණෙහි ගැටෙනවා කියලා හරියට තේරුම් ගන්නට එහෙම තේරුම් ගත්තොත් තමයි ඒ තැනත්තාට ඒ දුර්වලකම ප්‍රහාණය කරන්නට පුළුවන් වෙන්නේ එතකොට භාවනාවේ ප්‍රධාන එක කොටසක් තමයි මනසේ ජනිත වෙන දුර්වලකම් මානසික දුර්ගුණ හඳුනාගෙන ඒවා දුරු කරන්නට ක්‍රියාත්මක වීම. ඉතින් Tamanට දැනෙනවා නම් Tamanගේ සිත නිරන්තරයෙන් අරමුණු වල ගැටෙනවා කියලා ඒ බව තේරුම් අරගෙන ඉන්න අනතුරුව එය දුරු කරන්නට අපි ක්‍රියා කළ යුතු වෙනවා. ඊළඟට භාවනාවේ දෙවැනි කොටස තමයි යහගුණ හඳුනාගෙන ඒවා දියුණු කරන්නට ක්‍රියා කිරීම. අර දුර්ගුණ හඳුනාගෙන දුරු කරනෝ වගේම අපේ මනසේ ජනිත කරගත යුතු බෝධිපාක්ෂික ධර්ම පාරමිතා ධර්ම ගුණ ධර්ම සද්ධර්ම ඒවා හඳුනාගෙන ඒවා දියුණු කරන්නට ක්‍රියා කළ යුතු වෙනවා. ඊළඟට තුන්වෙනි කොටස තමයි ප්‍රඥාවෙන් ලෝක ධර්ම අවබෝධ කරගන්නට වීරය කළ යුතු වෙනවා. ඒතර භාවනාව හැටියට මෙන්න මේ වැඩ තුනක් අපට තියෙනවා කරන්න. එහෙමනම් හිත පිරිසිදු වෙලාවටත් අපට භාවනාවක් කළ හැකි. ඒ තමයි ಗುಣ දියුණු කිරීම. ප්‍රඥාවෙන් ලෝක ධර්ම අවබෝධ කිරීම. හැබැයි දැනට අපේ සිත තියෙන්නේ දුර්ගුණ වැඩෙන මට්ටමින් නම් එහෙම නැත්නම් නිරන්තරයෙන් අරමුණු වල ගැටෙන, හැපෙන, ඇලෙන, බැඳෙන, මුසපත් වෙන, මුලාවටපත් වෙන ඒ මූලික ප්‍රාථමික తත්වේ නම් අපේ මනස දැනට තියෙන්නේ ඒ මට්ටමේ ඉඳගෙනත් අපට විදර්ශනා භාවනාව ප්‍රගුණ කරන්න පුළුවන් කියන බවයි බුදුරජාණන් වහන්සේ මේ මහා සතිපට්ඨාන සූත්‍රයේදී දේශනා කරන්නේ. එතකොට කොහොමද ඒ සිත ඇලෙන ගැටෙන මුලාවටපත් වෙන වික්ෂිප්ත වෙන අවස්ථාවේදී අපි විදර්ශනා භාවනාව ආරම්භ කරන්නේ? අන්නේ ක්‍රමය තමයි මේ සතිපට්ඨානය පිළිබඳ චිත්තානුපස්සනා සතිපට්ඨානයේදී සහ ධම්මානුපස්සනා සතිපට්ඨානයේදී අපට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. චිත්තානුපස්සනා සතිපට්ඨානයේදී දේශනා කරනවා සදෝසං වා චිත්තං සදෝසං චිත්තං තිපජානාති. Tamanta ද්වේෂ සිතක් ඇති වෙනකොට අරමුණෙහි සිත ගැටෙනකොට දැන් මගේ මනසේ මේ द्वेष සිතකුයි ජනිත වෙන්නේ අරමුණෙහි ගැටෙන ස්වરૂපයකුයි දැන් මේ ජනිත වෙන්නේ කියලා හරියට තේරුම් ගන්නට ඊළඟට ධම්මානුපස්සනාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ගැටෙන සිතෙහි පවතින ගැටෙන ගතිය. එහෙම නැත්නම් ඒ ද්වේෂ මූලය. එහෙමත් නැත්නම් ව්‍යාපාද නීවරණය. පැහැදිලිව හඳුනා ගන්නට ඕන. ඒ කියන්නේ දැන් ද්වේෂ සිත කියලා කියන්නේ ද්වේෂයෙන් යුක්ත වූ සිතනේ. එතකොට ඒ ද්වේෂයෙන් යුක්ත වූ සිත ද්වේෂ සිත හැටියට හඳුනා ගන්නවා. ඒ සිතේ පවතින ද්වේෂය වෙන් කරලා හඳුනා ගන්නකොට ඒක ධම්මානුපස්සනාව. මේක පැහැදිලිව තේරුම් ගන්නට ඕනේ. ඒ කියන්නේ ද්වේෂයෙන් යුක්ත සිත අරමුණු කරගෙන ඒ පිළිබඳව විමසා බලනකොට ඒ ක්‍රමයට කියන්නේ චිත්තානුපස්සනාව කියලා. ඒ සිතේ පවතින ද්වේෂය වෙන්කොට හඳුනාගෙන එය ධර්මතාවයක් හැටියට අධ්‍යයනය කරනකොට ඒක ධම්මානුපස්සනාව කියන තැනටයි සංග්‍රහ කරලා තියෙන්නේ. ඒ නිසා චිත්තානුපස්සනාවේදී දුර්වලකමින් යුක්ත වූ සිත ගැන අවධානය යොමු වෙනවා. ධම්මානුපස්සනාවේදී ඒ සිතේ තියෙන දුබලකම ගැන අවධානය යොමු වෙනවා. මේ දෙවිධයෙන්ම අපේ සිත පුහුණු කරන්න ඕන. පළමුව යම්කිසි දුර්වල මානසික තත්වයක් ඇති වෙනවා නම් ඒ ඒ මානසික తত্ত্বය තේරුම් ගන්නට ඕන ඊට පස්සේ මනෝභාවයේ තියෙන දුර්වල ගති ලක්ෂණ අපි වෙන්කොට හඳුනා ගන්නට වෑයම් කරනවා. එතකොට පළමු පියවර තමයි ඒ සිත හඳුනා ගැනීම. ඒ කියන්නේ දැන් මගේ සිත ගැටෙනවා. දැන් මගේ සිත අරමුණ සමග ප්‍රතිවිරුද්ධාකාරයෙන් තමයි ජනිත වෙන්නේ කියන ඒ ජනිත වෙන්න මානසික తත්වය තේරුම් ගන්නට ඕන මුලින්. ඒක තමයි චිත්තානුපස්සනාවේදී කරන්නේ. ඊට පස්සේ අපි තව ටිකක් ගැඹුරට යන්නට ඕන ධම්මානුපස්සනාවට ඒ සිතේ තියෙන දුර්වල මානසික తත්වය මොකක්ද ඒක ජනිත වෙන්නේ කොහොමද? ඒක දුරු කරන්නේ කොහොමද? නැවත නොහට ගන්නා தත්ත්වයටපත් කරන්නේ කොහොමද කියලා අපි විමසා බලන්නට ඉතින් මේ සියල්ලම කරන්න නම් අපට ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ එකම මාර්ගයයි තියෙන්නේ කුමක්ද සතිපට්ඨානා සිහිය පිහිටුවා ගැනීම. එවනම් මෙහිදී අපි තේරුම් ගන්නට ඕන සිහිය පිහිටුවා ගන්නවා කියන්නේ කුමක්ද? අපේ මනසේ රාගය, ద్వේෂය, මෝහය ඇතිවෙච්ච පමණට අපිට විදර්ශනා කරන්න බෑ. විදර්ශනා කරන්න නම් ඒ රාගය, ద్వේෂය, මෝහය ඇති වෙනවයි කියන බව අපි નિවරදිව වටහා ගන්නට ඕන. ඒ කෙරෙහි අවධානය යොමු කරන්නට පුළුවන් වෙනවා. එහෙමනම් සතිපට්ඨානය කියන්නේ සිහිය පිහිටුවා ගන්නවා කියන්නේ මොකක්ද? යම්කිසි අරමුණක් කෙරෙහි අපි අවධානය යොමු කරනකොට ඒ අරමුණෙහි ස්වභාවය වගේම ඒ අරමුණට ප්‍රතිචාර දක්වන මානසික తත්වයේ ස්වභාවයත් අපට වැටහෙන විදිහට අවධානය යොමු කරන්නට පුළුවන් නම් අන්නේ අවස්ථාව තමයි සිහිය කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ අපි ඒක නැවත පැහැදිලි කරගත්තොත් දැන් හුඟක් දෙනා සතිපට්ඨානය ප්‍රගුණ කරනවා කියලා හිතාගෙන ඉන්නේ අරමුණ කෙරෙහි අවධානය යොමු කිරීම. ඒ කියන්නේ හැට රූපයක් පෙනෙනවා නම් ඒ පෙනෙන රූපය ගැන අවධානය යොමු කරනවා. කනට ශබ්දයක් ඇහෙනවා නම් ඒ ඇහෙන ශබ්දය ගැන අවධානය යොමු කරනවා. කකුල ඔසවලා තබනවා නම් ඒ කකුල ගැන අවධානය යොමු කරනවා. අත ඔසවනවා නම් ඒ අත ගැන අවධානය යොමු කරනවා. ඒක අවශ්‍යයි. නමුත් අපි දැන් මේ පුහුණු කරන්නට යන්නේ අපේ සිතනේ. ඒ නිසා ඒ බාහිර අරමුණ පිළිබඳව අවධානය පවතිනා වගේම ඒ බාහිර අරමුණ පිළිබඳව අපේ සිත වැඩ කරන්නේ කොහොමද? ඇහින් රූපයක් දකිනකොට ඒ රූපය දැකීමේදී සිත කොහොමද ප්‍රතිචාර දක්වන්නේ? කනෙන් ශබ්දයක් ඇහෙනකොට ඒ අහන ශබ්දයට සිත ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියලත් අපට දැනෙන්නට දැන් මේ මාත්‍රකාව දිහා බැලුවහම මාත්‍රකාවෙන් අපට ආරාධනා කළේ නිරන්තරයෙන් ගැටෙන සිත විදර්ශනා මාර්ගයට යොමු කිරීම. එහෙමනම් දැන් Tamanට වැටහිලා තියෙනවා, දැනිලා තියෙනවා Tamanගේ සිත නිරන්තරයෙන් අරමුණෙහි ගැටෙනවා කියන බව. හැබැයි මේ ගැටෙනවා කියන බව අපට පසුව වැටහුණාට අපට ඒ ගැටුම निराකරණය කරන්න බෑ. ඒ කියන්නේ දැන් යම්කිසි අරමුණක අපේ සිත ගැටිලා සෑහෙන වෙලාවක් ගියාට පස්සේ අපට වැටහෙනවා මං එතනදි ගැටුණා නේද මං එතනදි ද්වේෂය මතු කරගත්තා නේද කියලා පස්සේ අපට දැනෙනවා. ඒ පස්සේ දැනුණයි කියලා අපට දැන් ඒ මානසික తත්වය වෙනස් කරන්න බෑ කොමක් නිසාද ඒ වෙනකොටමත් ඒ මනෝභාවය නිරුද්ධ වෙලා. එහෙමනම් සතිපට්ඨානයයි කියලා කියන්නේ පසුව තේරුම් ගැනීම නෙමේ අපරාධේ මං තරහ ගත්තේ අපරාධේ මං එතනදී ඇලිලා බැඳිලා කටයුතු කළේ කියලා පසුව වටහා ගත්තට ඒක වෙනම ප්‍රත්‍යවේක්ෂාවක් හෝ එහෙම නැත්නම් ආවර්ජනයක් හැටියටයි එතනදි සිද්ධ වෙන්නේ. සතිපට්ඨානෙහිවත් සිහිය පිහිටුවා ගන්නවා කියලා කියන්නේ ඒ මනසේ ගැටීම තියෙන මොහොතේම Tamanට දැනෙන්නට ඕන දැන් මගේ සිත මේ අරමුණත් එක්ක ගැටෙනවා. දැන් අසවලා කියන කාරණය මට ඇහෙනවා ඒ කාරණය කනට ඇහෙනකොට දැන් මගේ මනස ඒ පිළිබඳව ප්‍රතිචාර දක්වන්නේ ගැටුම්කාරී විදිහට. අනිත් කෙනා කරන වැරද්ද දැන් මගේ දැසට පෙනෙනවා. අනිත් කෙනා කරන දේත් හොඳ දෙයක් නෙමෙයි. නමුත් ඒක හොඳ දෙයක් නෙමෙයි කියලා හිතනකොටම දැන් මගේ මනස ඒ අරමුණත් එක්ක ගැටෙනවා. දැන් මගේ නාසයට යම්කිසි ගන්ධයක් දැනෙනවා. ඒ දැනෙනකොටම ඒක දුර්ගන්ධයක් යයි කියලා හිතනකොට මගේ මනස ඒකත් එක්ක ගැටෙනවා. කයට යම්කිසි ස්පර්ශයක් දැනෙනවා. ඒක රළු ස්පර්ශයක්. ඒක බැහැර කළ යුත්තක්. ඒක දුක් සහිතයි කියලා හිතනකොට මනස ඒ අරමුණත් එක්ක ගැටෙනවා. අන්න ඒ විදිහට සතිපට්ඨානයයි කියන්නේ යම් අරමුණක් කෙරෙහි අපේ අවධානය යොමු වෙනකොට අරමුණෙහි ස්වરૂපය ගැනත් අපට වැටහෙන්නට ඕන අවධානය පවත්ව ගන්නට ඕන ඒ අරමුණ නිසා ඇතිවෙන මානසික තත්ත්වය එහෙම නැත්නම් ඒ අරමුණට මනස ප්‍රතිචාර දක්වන විදිහ ඒ ගැනත් අපේ අවධානය පවත්වන්නට උත්සාහ කරන්න ඕන. අන්න එහෙම දිගු කලක් අපි පුරුදු පුහුණු කරනකොට තමයි සිහිය අවදි කරගන්නට සිහිය පවත්වා ගන්නට අපි තුල ටිකෙන් ටික දක්ෂතාවය ඇති වෙන්නේ. එහෙම නැත්නම් අපිට වෙන්නේ මොකක්ද? සෑහෙන වෙලාවක් අරමුණුත් එක්කලා මනස ගැටෙනවා. ඒ ගැටෙන වෙලාවට අපිට වැටහෙන්නේ නැහැ මගේ මනස ගැටෙනවා කියලා. ඒ ගැටෙන වෙලාවට අපිට වැටහෙන්නේ නැහැ මේ द्वේෂසිතකුයි ඇති වෙන්නේ කියලා. ඒ ගැටෙන වෙලාවට අපිට වැටහෙන්නේ නැහැ මේ ව්‍යාපාද නීවරණයයි මගේ මනසේ ජනිත වෙන්නේ කියලා අපිට තේරෙන්නේ නැහැ. ඇයි තේරෙන්නේ නැත්තේ? ඒ වෙලාවට සිහිය නැති නිසා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මානසික දුර්වලකම් විශෝධනය කරලා චිත්ත පාරිශුද්ධිය ඇති කරගන්නට එකම ක්‍රමයයි තියෙන්නේ සතිපට්ඨාන සිහිය පිටවා ගැනීම. ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානම් විසුද්ධියා කියලා දේශනා කළේ ඒ නිසයි. එතකොට මේ විදිහට සිහිය පිහිටවා ගත්තොත් තමයි සිහිය පිහිටවා ගන්නට අපි උත්සාහ කරනකොට තමයි අපිට පුළුවන් වෙන්නේ අර බාහිර අරමුණ වගේම මගේ සිතේ දැන් ගැටුමක් හටගන්නවා කියලා ඒ මොහොතේම තේරුම් ගන්න. එවනම් ඒක තමයි පළමු පියවර. මොකද්ද පළමු පියවර? අරමුණු වල සිත ගැටෙන බව අපි දන්නවා. හැබැයි ඒක පසුව වැටහිලා හරියන්නේ නැහැ. ඒ ගැටෙන මොහොතේම ගැටෙන වෙලාවෙම ඒක දැනගන්නා මට්ටමට අපේ සිත ටික ටික පුරු කරන්නට ඕන ඒ ගැන අපේ සිත පුහුණු කරන්නට ඕනේ. එතකොට දැන් වෙනදා අපි පැය භාගයක් ඒ විදිහට යම්කිසි අරමුණක් එක්ක ද්වේෂ සහගතව ගැටෙනවා නම් මේක පුහුණු කරන්න පටන් ගත්තට පස්සේ අපිට විනාඩි 25ක් විතර යනකොට හරි මේක දැනෙන්න ගන්නවා. එතකොට පැය භාගයක් පැයක් අපි වෙනදා ඒ ද්වේෂයත් එක්ක ගැටි ගැටි ඉන්න කෙනෙක් නම් අපිට ඒක විනාඩි 25කින් හරි ඒ මගේ මනස ගැටෙනොයි කියලා වැටහුනොත් ඒක ලොකු ජයග්‍රහණයක්. තවදුරටත් මේ විදිහට උත්සාහ කරනකොට පුහුණු කරනකොට වීර්ය කරනකොට අපිට ඒක විනාඩි 20කින් විනාඩි 15කින් විනාඩි 10කින් විනාඩි 5කින් විනාඩි 2 3කින් විනාඩියකින් තප්පර ගානකින් මෙහෙම ටිකෙන් ටික කාලය අඩු කරගෙන අඩු කරගෙන අඩු කරගෙන ඇවිල්ලා ඒ මනසේ ගැටුම්කාරී මානසික තත්ත්ව එහෙම නැත්නම් පටිඝසිත ද්වේෂසිත ඇති වෙනකොටම අපට සිහියෙන් එය දැනගන්නට පුළුවන් මට්ටමට සිත පුහුණු කරන්නට පුළුවන්. එතකොට ඇය භාගයක් ගිහිල්ලා හරි අපට දැනෙනවා නම් ඒ දැනෙන මොහොතෙත් අපේ මනසේ ද්වේෂය පවතිනවානේ. එතකොට ඒ නිසා ඇය භාගයකට පස්සේ හරි කමක් නැහැ. ද්වේෂය තිබියදීම නම් අපට දැනෙන්නේ දැන් මගේ මනසේ මේ ද්වේෂය පවතිනව නේද කියලා අන්න එතන ඉඳලා අපිට මේ විදර්ශනා මාර්ගයට යොමු වෙන්නට පුළුවන්. ඉතින් ද්වේෂය මතුවෙන සැනින්ම අපිට මේක වටහා ගන්නට පුළුවන් හිත ගොඩක් කිලිටි වෙන්නේ නැතිව, හිත දූෂ්‍ය වෙන්නේ නැතිව, හිත දුර්වල වෙන්නේ නැතිව අර දූෂිත මනෝභාවයේ ජනිත වෙන මොහොතේ ඉඳලම අපිට විදර්ශනාව ආරම්භ කරන්න පුළුවන්. එහෙම නැත්නම් විනාඩි 5ක්, 10ක්, 15ක්, 20ක්, 25ක්, පැය භාගයක්, පැයක් හරි ගිහිල්ලා අපිට දැනෙනවා නම් මේ දේශසිතකුයි ඇති වෙන්නේ කියලා අන්න ඒ මොහොතේ අපි චිත්තානුපස්සනාව ආරම්භ කරන්නට ඕන සදෝ සංවා චිත්තං සදෝ සංචිත්තන්ති පජානාති මේ මට දැන් ඇති වෙන්නේ द्वේෂ සහගත සිතකුයි කියන බව අවංකව පිළිගන්නට ඕන. දැන් මේකේ තියෙන වැදගත්කම තමයි පෙන්වතුනේ අපි අරමුණක් කෙරෙහි අපේ සිත ගැටෙනකොට ඒ අරමුණෙහි දෝෂය දකින්න විනා අපේ සිතේ ද්වේෂය ඇති වෙනවා ඒක දෝෂයක් ඒක වරදක් කියලා අපිට වැටහෙන්නේ නැහැ අපි ඒක පිළිගන්න සූදානම් නැහැ ඒ කියන්නේ දැන් අනිත් කෙනා තමයි වැරද්ද කළේ කියලා එහෙම හිතාගෙන තමයි අපි ගැටෙන්නේ දැන් මගේ මනසේ මේ ද්වේෂ සිතක් හට ගන්නවා කියන එක එතනදී අපිට පේන්නේ නැහැ අනිත් කෙනාගේ වැරද්ද තමයි පේන්නේ ඒ නිසා සතිපට්ඨානය කියන්නේ අනිත් කෙනා වරදක් කළා නම් ඒක වැරදි කියලා පෙනෙන්නටත් ඕනේ ඒ අනිත් කෙනාගේ වරද අල්ලාගෙන මගේ මනස ගැටෙනවා නම් ඒ මගේ මනස එහි ගැටෙනවා මට ඇති වෙන්නේ द्वේෂසිතක් කියන බවත් පැහැදිලිව තේරුම් ගන්නට එතකොට ඒක තමයි පළමු පියවර. සිහිය පිහිටුවා ගැනීම. द्वේෂසිතක් ඇති වෙනවයි කියලා දැන ගැනීම. දැනගෙන द्वේෂසිත කෙරෙහි අවධානය යොමු කිරීම. ඊට පස්සේ අපිට යන්න පුළුවන් එතන ඉඳලා ධම්මානුපස්සනාවට. කොහොමද ධම්මානුපස්සනාව? ඒ සිතේ ඇතිවෙන ද්වේෂ මූලික ගතිය එහෙම නැත්නම් ව්‍යාපාදය එහෙම නැත්නම් ඒ ද්වේෂ චෛතසිකය විග්‍රහ කරගන්නට අපි උත්සාහ කරන්න ඕනේ. දැන් ධම්මානුපස්සනාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මූලික වශයෙන් කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ ධර්ම ඇති වෙනකොට දැන් මගේ මනසේ මේ බඳු නීවරණ ධර්මයක් ජනිත වුණා කියලා වැටහුණු සැනින් අපි ක්‍රම පහකට ඒ පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරන්නට මොකක්ද ක්‍රම පහ? පළවෙනි ක්‍රමය තමයි සන්තං වා අජ්ජත්තං ව්‍යාපාදං අත්තිමේ අජ්ජත්තං ව්‍යාපාදෝති පජානාති. එතකොට පළවෙනි ක්‍රමය තමයි තමන්ගේ සිතේ ව්‍යාපාදයක් හටගත්තම් ව්‍යාපාදය කියලා කියන්නේ අරමුණෙහි ගැටෙන අරමුණ නසන්නට කැමති අරමුණට ප්‍රතිවිරෝධාකාරයෙන් අරමුණෙහි විනාශේ කැමති වෙන ගතිය. එතකොට මේ පටිග ස්වභාවය. එතකොට ඒ ව්‍යාපාදයේ අපේ සිතේ ජනිත වුණා නම් මුලින්ම අපි තේරුම් ගන්නට ඕන මගේ සිතේ මේ ව්‍යාපාදයක් දැනට තියෙනවා. සන්තං වා අජ්ජත්තං ව්‍යාපාදං අත්තිමේ අජ්ජත්තං ව්‍යාපාදෝති පජානාති. මගේ චිත්තාභ්‍යන්තරේ දැන් ව්‍යාපාදයක් හටගෙන තියෙනවා. පටිඝයක් හටගෙන තියෙනවා. ද්වේෂයක් හටගෙන තියෙනවා කියන බව මූලික වශයෙන් දැනගන්න. එතකොට ව්‍යාපාදයක් නැතිනම් මගේ සිතේ ව්‍යාපාදයක් නැහැ කියලා දැනගන්නවා. ඊළඟට තුන්වෙනි අවස්ථාව තමයි මෙතෙක් තමන්ගේ සිතේ ව්‍යාපාදේ නැතුව තිබිලා අභිනවයෙන් ව්‍යාපාදේ හටගන්නකොට දැන් මගේ මනසේ අභිනවෙන් ව්‍යාපාදයක් හටගන්නවා කියලා අවබෝධ කරගන්නවා. දැන් මේ කියන අවස්ථා ඊටාම වැදගත්. දැන් පළමු සහ දෙවන පියවර හැටියට දැක්ුවේ Tamange මනසේ ව්‍යාපාදයක් තියෙනවා නම් තියෙනවා කියලා දැනගන්නෝ නැතිනම් නැහැ කියලා දැනගන්න. ඒක තමයි මූලික පියවර දෙක. තුන්වෙනි පියවරට යනකොට තමන්ගේ චිත්තසංතානයේ ව්‍යාපාදයක් මෙතෙක් නොතිබිලා දැන් අලුතෙන් හටගන්නකොට අන්න දැන් අභිනවයෙන් ව්‍යාපාදයක් හටගන්නවා කියලා තමන් සිහියෙන් වටහා ගන්නවා. දැන් මේ අවස්ථාව ඉතාමත්ම වැදගත් වෙන්නේ ඇයිද? අපි මුලින් සිහිපත් කළා අපට මුල් මුල් අවස්ථාවේදී ඒ කෝපය, ද්වේෂය, ව්‍යාපාදය හටගෙන බොහෝ වේලාවක් යනකම් අපිට ඒක දැනෙන්නේ නැහැ. එතකොට දැනෙන අවස්ථාව එනකොට මගේ මනසේ මේ වෙනකොට ව්‍යාපාදයක් තියනවා කියලයි හඳුනා ගන්න වෙන්නේ. මොකද ඒ වෙනකොටත් ව්‍යාපාදය ආරම්භ වෙලා බොහෝ වේලාවක් මනසේ එය නැවත නැවත ජනිත වෙලා. ඒ නිසා දැනට මගේ මනසේ කෝපයක්, ద్వේෂයක්, තරහක්, ගැටුමක් තියෙනවා කියලා තමයි එතකොට තේරුම් ගන්න වෙන්නේ. කාලයක් අපි සිත පුහුණු කරනකොට පුහුණු කරනකොට අපට ව්‍යාපාදය උපදින අවස්ථාවේදීම වටහා ගන්නට පුළුවන්. අන්න එතකොට අපට දැනෙනවා මෙතෙක් වෙලා මගේ මනසේ කෝපයක් තිබුණේ නැහැ. මෙතෙක් වෙලා මගේ මනසේ ව්‍යාපාදයක් තිබුණේ දැන් මෙන්න මේ අරමුණ ගන්න අවස්ථාවේදී ඒ අරමුණට ප්‍රතිචාර දක්වන විදිහ අනුව දැන් මගේ මනසේ මෙතෙක් නොතිබුණු ව්‍යාපාදයක් දැන් හටගත්තා. මෙතෙක් නොතිබුණු ගැටුමක් දැන් මගේ මනසේ හටගත්තා කියලා අර අලුතෙන්ම කෝපය, ద్వේෂය, ව්‍යාපාදේ ජනිත වෙන ආකාරය Tamanට පෙනෙන්න ගන්නවා. මේක නිකම්ම කතාවක් නෙමෙයි මේ කියන්නේ අභිනවෙන් හටගන්නවා කියලා සිහිනුවණින් දකිනවා නම් Tamanට දැනෙන්නට ඕන මෙතෙක් මගේ මනස සංසුන්ව තිබුණා, ගැටීමෙන් තොරව පැවතුණා, දැන් අභිනවෙන් ගැටුමක් ඇති වුණා. ඒ ගැටුම ඇති වුණේ කවර හේතු ප්‍රත්‍යයන්ගෙන්ද? කුමක් නිසාද දැන් මේ ගැටුම ඇති වුණේ? මෙන්න මේ මේ කියන හේතු ප්‍රත්‍යයන් නිසා තමයි මේ ගෂ්ඨණය, මේ මානසික ව්‍යාපාදය මේ මොහොතේ ජනිත වුණේ කියලා පැහැදිලිව වටහා යමක් ජනිත වෙන්නට හේතු සහ ප්‍රත්‍ය බලපානවා. හේතු කියලා කියන්නේ මූල සාධකේ, ප්‍රත්‍ය කියලා කියන්නේ ඒකට උපකාරක සාධක. දැන් අපේ මනසේ යම් සිද්ධියක් පිළිබඳව යම් පුද්ගලයෙකුගේ වරදක් පිළිබඳව කෝපයක්, ද්වේෂයක්, පටිඝයක් ඇති වෙනකොට ඒකට ප්‍රත්‍ය වෙන්නේ බාහිර සාධකය වෙන්නේ ඒ අනිත් කෙනා කරපු කියපු දේ. නමුත් ඒකට මූල සාධකය වෙන්නේ අපි ඒ පිළිබඳව සිතන ප්‍රතිචාර දක්වන ආකාරය. නමුත් අපට හුඟක් වෙලාවට හැඟෙන්නේ අනිත් කෙනා කරපු දේ නිසා තමයි තරහාවේ කියලා. ඒක තමයි ලොකුවට පේන්නේ. නමුත් ඒක බාහිර සාධකයක් විතරයි. අනිත් කෙනා කරපු දේ කියන එක බාහිර සාධකයක්. ඒ පිළිබඳව කෝපය මතුවෙන්න ප්‍රධාන සාධකය උනේ අපි සිතපු ආකාරය. ඒ නිසා අපි සිතන ආකාරය වැරදි නම් බාහිර ලෝකයේ වරදක් නොවුනත් අපේ හිත කුපිත වෙන්නට පුළුවන්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වැනි අය පිළිබඳව ඇතැම් අයට කෝපය මතු කරගන්න පුළුවන් වුණේ. බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ උන්වහන්සේ බුද්ධත්වයට පත් වුණු තැන පටන් කායිකව වාචසිකව මානසිකව උන්වහන්සේගෙන් කිසිදු දෝෂයක් වරදක් මතුවෙන්නේ නැහැ. නමුත් ඒ බුදුරජාණන් වහන්සේ පිළිබඳවත් දේවදත්ත හාමුදුරුවන්ට පුළුවන් වුණා වෛර බැඳ ගන්න කුපිත වෙන්න. සුප්පබුද්ධ රජුලන්ට පුළුවන් වුණා බුදුරජාණන් වහන්සේ පිළිබඳවත් කෝපය ද්වේෂය ඇති කරගන්න. මාගද්දිය බැමිණියට පුළුවන් වුණා බුදුරජාණන් වහන්සේ පිළිබඳ කෝපය ද්වේෂය ඇති කරන්න. ඇයි බුදුරජාණන් වහන්සේගේ වරදක් නිසා නෙමේ බුදුරජාණන් වහන්සේ ක්‍රියාත්මක වුණු විදිහ කතා කරපු විදිහ සුදුසු නැහැ කියලා ඒ අය හිතපු නිසා බුදුරජාණන් වහන්සේ වරදක් කරලා නැහැ නමුත් බුදුරජාණන් වහන්සේ කරපු දේ වැරදි කියලා අර අය හිතනවා එහෙනම් අපට අපේ හිතේ කෝපය, ද්වේෂය, ව්‍යාපාදය, ගැටුම ඇති වෙන්න අනුන්ගේ වරද නෙමෙයි හේතු වෙන්නේ අනුන් වරදක් කළාය කියලා සිතීම අනුන් වරදක් කළාය ඒක වැරදිය ඒක නොකර ඉන්නටයි තිබුණේ ඒක බරපතල කාරණයක් කියලා අපි නැවත නැවත එයට වැඩි අගයක් ආරෝපණය කිරීම ඍණාත්මක අගයක් ආරෝපණය කරන්න කරන්න අපි ඒ කාරණයත් එක්කලා මනසින් ගැටෙනවා. ඒතර අනිත් කෙනා කරපු දේ ඇත්තටම වැරද්දක්ද නැද්ද කියන එක වෙනම කාරණයක්. අනිත් කෙනා කරපු දේ වරදක් වෙන්නත් පුළුවන්, නිවරදක් වෙන්නත් පුළුවන්. හැබැයි අපට හැඟෙන්නේ වරදක් කියලා නම් අපි එහි ගැටෙනවා. ඇත්තටම අනිත් කෙනා කළේ වරදක් වුණත් අපි ඒකට කැමති නම් ඒක හොඳයි කියලා අපි අනුමත කරනවා නම් අපි එහි ගැටෙන්නේ නැහැ. දැන් සමහර වෙලාවට අපි වෛර කරන අපේ සතුරෙකුට යම් කෙනෙක් අනර්ථයක් කළා කියලා දැනගත්තොත් අපේ මනසට සතුටක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ කරලා තියෙන වැරද්දක් තමයි. නමුත් වැරද්ද වුණාට ඒ මිනිස්සයාට හොම් වෙච්ච එක හොඳයි. අපටත් මෙහෙම කරපු කෙනෙක්. තව ඔහොම නෙමෙයි මෙහෙමයි වෙන්න ඕන කියලා අර කරපු අපරාධය අපි සතුටින් අනුමෝදන් වෙන්නට පුළුවන්. එතකොට එතනදී ඒතනත්තා කරපු වැරද්ද පිළිබඳව අපට ගැටුමක් ඇති වෙන්නේ නැහැ. අපට ඒ ගැන සතුටක් ඇති වෙනවා. ඇයිද? ඒ වරද අපි අනුමත කරන නිසා. එහෙමනම් අනිත් කෙනා වැරද්දක් කළාද නැද්ද හොඳක් කළාද නැද්ද කියන කාරණේ නෙමෙයි අපේ පටිඝයට අපේ ද්වේෂයට අපේ ගැටුමට මූල කාරණේ වෙන්නේ ඒ තනත්තා වරදක් කළාය එය සුදුසු නැතය කියලා මනසින් ප්‍රතික්ෂේප කිරීම මත තමයි අපේ ද්වේෂය මතුවේ වරදක් කළාම වුණත් අපි ඒක ගැන ඒක කරපු එක හොඳයි කියලා හිතනවා නම් අපිට කෝපයක් මතුවෙන්නේ නැහැ වැරදි නැති දෙයක් නිවැරදි දෙයක් කළා වුණත් ඒක කරපු විදිහ හරි නැහැ කියලා අපි හිතනවා නම් අපේ මනසේ ගැටුමක් ඇති වෙනවා. එහෙමනම් බාහිර කාරණය ප්‍රත්‍යක් වෙනවා විතරයි හැබැයි හේතුව වෙන්නේ අපි සිතන ආකාරය. එතකොට මේ අවස්ථාව තමයි බුදුරජාණන් වහන්සේ තුන්වෙනි පියවර හැටියට තුන්වෙනි අවස්ථාව හැටියට දක්වන්නේ යථාච අනුප්පන්නස්ස ව්‍යාපාදස්ස උප්පාදෝ හෝති තංච පජානාති මෙතෙක් නූපන්නා වූ ව්‍යාපාදේ හටගත්තනම් මෙතෙක් අපේ මනසේ තරහ කෝපය තිබුණේ ඒ මෙතෙක් නොතිබුණු කෝපයක් දැන් Tamanගේ මනසේ හටගන්නවා කියලා Tamanට පැහැදිලිව සිහියෙන් නුවණින් දැනෙනවා ඒ දැනෙන අවස්ථාවේදී අපට වැටහෙන්නට ඕන සිහිය වගේම නුවණක් තියෙනවා එතන සති සම්පජඤ්ඤය සතිය තියෙනවා නම් අවධානය යොමු වෙනවා සම්පජඤ්ඤය තියෙනවා නම් අපිට වැටහෙනවා ඒ ගැටලුව නිර්මාණය වුණේ ඇයිද කියලා. අපි අර මුලින්ම කිව්වනේ භාවනාව කරන්න අපට සිහිය තියෙන්න ඕන, නුවණ තියෙන්න ඕන, වීරිය තියෙන්න ඕන. එතකොට සිහියෙන් අවධානය යොමු වෙනවා දැන් මගේ මනසේ මෙතෙක් නොතිබුණු කෝපයක් තරහක් ගැටුමක් ඔන්න ජනිත වෙනවයි කියන එක සිහියෙන් වැටහෙනවා නුවණින් වැටහෙනවා ඒ නොමනාපේ නොසතුට ඇති උනේ කවර හේතු ප්‍රත්‍යයෙන්ද? ඒ බාහිර කාරණේ පදනම් කොටගෙන මම මෙසේ මෙසේ සිතුවා මෙසේ මෙසේ කල්පනා කළා එනිසයි මේ අර්බුදේ ජනිත උනේ කියලා හේතු ප්‍රත්‍ය වශයෙන් ඒ ජනිත වෙන ආකාරයත් Tamanට වැටහෙනවා පෙනෙනවා සම්පජඤ්ඤයක් තිබුණා සම්පජඤ්ඤය කියලා කියන්නේ විමසිලිමත් භාවය විමසිලිමත් නුවණ එතකොට සිහිය කියලා කිව්වේ අරමුණ ගැන වගේම සිත ගැනත් අවධානයෙන් සිටීම සම්පජඤ්ඤය කියලා කිව්වේ අරමුණ සහ සිත ගැන විමසිලිමත්ව බැලීම හේතුඵල වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් මොකක්ද එතන සිද්ධ වෙන්නේ කියලා විමර්ශනාත්මකව බැලීම තමයි සම්පජඤ්ඤය ඊළඟට හතරවෙනි පියවර බුදුරජාන් වහන්සේ දේශනා කරනවා යථාච uppannassa ව්‍යාපාදස්ස පහණං හෝති තංච පජානාති ඒ උපන්නා වූ ව්‍යාපාදය යම් ආකාරයකින් ප්‍රහාණය වෙනවා නම් එයත් දැනගන්නවා. එතකොට හටගත් කෝපය, හටගත් ද්වේෂය ප්‍රහාණය වෙන ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි සෑම සංස්කාරයක්ම අනිත්‍ය නිසා හටගත් ධර්මය කොහොමත් ශරණයකින් අභාවයට යනවා. ඒ හටගත් හටගත් ධර්මයේ අභාවයට යාම ස්වභාවික අනිත්‍ය ලක්ෂණය. නමුත් ඒ අභාවයට ගියාට නැවත නැවත අපි වැරදි විදිහට හිතන තාක්කල් ඒ තරහ, ඒ කෝපේ, ව්‍යාපාදේ යලි යලි හටගන්නවා. අන්නේ යලි යලි හටගන්නට හේතුප්‍රත්‍ය සැකසෙන්නේ කොහොමද කියලා තේරුම් අරගෙන ඒ හේතුව වෙනස් කළොත් විතරයි අපට ඒ ව්‍යාපාදය ඒ කෝපය සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වුණා කියලා තේරුම් ගන්නට පුළුවන් වෙයි. ඒ කියන්නේ පිනතුනේ කෝපය, ద్వේෂය, ව්‍යාපාදය කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න සංස්කාර ධර්මයක්නේ. ඒ සංස්කාර ධර්මයන්ට බොහෝ ආශ නැහැ. හටගත් සැනින්ම බිඳී යනවා. ඒක තමයි අනිත්‍ය ලක්ෂණය. නමුත් හටගත් සැනින් බිඳී ගියාට අපේ අර වැරදි චින්තනය තියෙන තාක්කල් වැරදි විදිහට කල්පනා කරන තාක්කල් නැවත නැවත කෝපය හටගන්නවා. එතකොට හටගත් හටගත් කෝපය බිඳී ගියාට යලි යලි වැරදි විදිහට සිතන තාක්කල් අපේ මනසේ කෝපය, ద్వේෂය එහෙම නැත්නම් ඒ ద్వේෂ සහගත සිත් පරම්පරාවක් එකකට පස්සේ එකක් වශයෙන් නැවත නැවත ජනිත එතකොට හටගත් කෝපය නිරුද්ධ වුණාට ඒ කෝපයේ පරම්පරාව නැවත නැවත පවතින නිසා අපේ මනසේ द्वේෂය අහෝසි වෙන බවක් අපට දැනෙන්නේ නැහැ. මෙන්න මේ යථාර්ථය අපි සිහියෙන් නුවණින් තේරුම් ගත්තොත් තමයි මේ කෝපය ඇති උනේ මෙන්න මේ විදිහෙන් සිටීම නිසායි මෙහෙම කල්පනා කළ නිසායි මේ කෝපය ඇති උනේ කියලා තේරුම් ගත්තොත් තමයි එහෙම සිතන එක අපට වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. ඒ අනිත් කෙනා කරපු දේ වැරදි. ඒක ඒකෙන් මෙච්චර ලොකු අනර්ථයක් සිද්ධ වෙනවා. ඇයිද එහෙම කළේ? මෙච්චර කියා දීලත් මෙහෙම තේරුම් ගන්න බැරියයි. මේ තරම් අපි කැප වෙලත් මේ ඇයට එහෙම හැංගීමක් නැත්තේයි. මෙන්න මේ විදිහට විවිධ පැතිවලින් අර සිද්ධ වෙච්ච දෙයට ප්‍රතිවිරෝධාකාරයෙන් අපි සිතුවිලි මනෝභාවයන් සංකල්පයන් ගොඩනගන්න ගොඩනගන්න තමයි ඒ द्वේෂය නඩත්තු ඒ తত্ত্বය අපිට වෙනස් කරන්න පුළුවන් නම් ඒ සිතන රටාව වෙනස් කරන්න පුළුවන් ඒ වෙනස් කරනවත් එක්කම අර උපන්නා වූ ව්‍යාපාදය ප්‍රහාණය වෙනවා කියලා අපට සිහියෙන් නුවණින් වටහා ගන්නට පුළුවන්. ඉතින් එහෙම කරන්නට අපිට වීරය තියෙන්න ඕනේ. දැන් ඒකයි කිව්වේ සිහිය අවශ්‍යයි, නුවණ අවශ්‍යයි, වීරය අවශ්‍යයි විදර්ශනා භාවනාව කරන්න. සිහිය තියෙන්නට ඕන අරමුණ සහ මනෝභාවය ගැන අවධානය යොමු වෙන්නට ඒ වගේම විමසිලිමත් ප්‍රඥාව තියෙන්නට ඕන අරමුණේ සහ මනෝභාවයේ ස්වභාවයේ හේතුඵල වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් තේරුම් ගන්නට වීර තියෙන්නට ඕන ඒ නුසුදුසු මනෝභාවයක් ජනිත කරන හේතු අහෝසි කරලා සිත වෙනස් කරන්න. අන්න එහෙම කරනකොට අපිට මේ හතරවෙනි අවස්ථාව දැනෙනවා. ඒ කියන්නේ උපන්නා වූ ව්‍යාපාදය, උපන්නා වූ කෝපය දුරුණා කියලා අපිට වැටහෙනවා. ඊළඟට පස්වෙනි පියවර තමයි යථාච පහිනස්ස ව්‍යාපාදස්ස ආයතින් අනුප්පාදෝ හෝති තංච පජානාති ඒ ප්‍රහීන වුණු ව්‍යාපාදේ ප්‍රහීන වුණු කෝපය දේශය නැවත නොහට ගන්නව නම් ඒ නොහට ගන්නා ආකාරයෙන් මනස පවත්වන්නේ මෙන්න මෙහෙමයි කියලා එයත් හරියට හඳුනා ගන්න. ඒ කියන්නේ හටගත් හටගත් ද්වේෂය නිරුද්ධ වුණාට නැවත නැවත අපි වැරදි විදිහට හිතන තාක්කල් ඒ කෝපය ද්වේෂය ජනිත වෙනවා. එතකොට ඒ වැරදි විදිහට හිතන ස්වභාවය වෙනස් කරගත්තාම අපේ කෝපය නිරුද්ධ වෙනවයි කියලා අපිට දැනෙනවා. එහෙමනම් නැවත අපි වැරදි විදිහට හිතන්න පටන් ගත්තොත් නැවතත් කෝපය මතුවෙනවා. එමනම් වැරදි විදිහට නොහිතා සිටින තාක්කල් ඒ කෝපය යලි හටගන්නේ නැහැ කියලා අපි නුවණින් තේරුම් ගන්නවා. එහෙම නුවණින් තේරුම් ගත්තාම අපි සිහිය පවත්වා ගන්නවා. නැවත අපේ මනස වැරදි විදිහට ඒ පිළිබඳව සිතන්නේ උපකල්පනය කරන්නේ නැති වෙන ආකාරයට අන්න ඒක තමයි පස්වෙනි පියවර. ඒතර පළවෙනි පියවර තමයි Tamanගේ මනසේ द्वේෂය තියෙනවා නම් තියෙන බව දැනගන්නෝ. දෙවෙනි පියවර තමයි Tamanගේ මනසේ द्वේෂය නැතිනම් නැති බව දැනගන්නෝ. තුන්වෙනි පියවර තමයි මෙතෙක් द्वේෂය නැතුව තිබිලා අලුතෙන් द्वේෂය හටගන්නකොට ඔන්න මෙන්න මේ හේතුප්‍රත්‍ය නිසා මගේ මනසේ අභිනවෙන් द्वේෂය හටගන්නවයි කියලා අවබෝධ කරගන්නෝ. ඊට පස්සේ ඒ හේතුප්‍රත්‍ය වෙනස් කරමින් द्वේෂය ප්‍රහාණය කරනකොට ඔන්න මෙන්න මේ හේතුප්‍රත්‍ය වෙනස් කිරීම නිසා මගේ මනසේ දැන් ද්වේෂය දුරු වුණා කියලා දැනගන්නොත් පස්වෙනි පියවර තමයි ඒ හේතුප්‍රත්‍ය නැවත නොහට ගන්නා තාක්කල් ද්වේෂය යලි හටගන්නේ නැහැ කියන බව පැහැදිලිව අවබෝධ කොටගෙන ඒ తත්වය පවත්වා ගන්නට වෑයම් කරනවා. මේ විදිහට ධම්මානුපස්සනාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන ක්‍රම පහකට පියවර පහකින් අපි අපේ මනසේ ඇතිවෙන පටිඝය ගැටීම ව්‍යාපාදයේ පිළිබඳව අපි ක්‍රියාත්මක වෙන්නට ඕන. ඉතින් මෙහෙම ක්‍රියාත්මක වුණොත් තමයි අපිට ද්වේෂය, කෝපය දුරු කිරීමේ විදර්ශනා මාර්ගය ප්‍රගුණ කරන්නට පුළුවන් වෙන්නේ. එතකොට ගැටීම, පටිඝය දුරු කරන විදර්ශනා මාර්ගයයි කියලා කියන්නේ ඔන්න ඕකයි. ඉතින් එහෙම පුහුණු කරද්දී අපිට මුලදි මුලදී අර අපි වැරදි විදිහට හිතනවා කියලා තේරුම් ගත්තට එකපාරට මේ தત્ත්වය වෙනස් කරන්න පහසු නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ද්වේෂය ඇතිවීමේ හේතු හඳුනා ගන්නට ඕනේ. එය දුරු කිරීමේ හේතු හඳුනා ගන්නට ඕන. මොකක්ද ද්වේෂය ඇති කිරීම ඇතිවීමේ හේතු? අත්ති භික්කවේ පටිඝ නිමිත්තං. තත්ත අයෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්සවා ව්‍යාපාදස්ස උප්පාදාය උප්පන්නස්සවා ව්‍යාපාදස්ස භීයෝ භාවාය වේපුල්ලාය බුදුහාමුදුරෝ දේශනා කරන මහන්නේ පටිඝ නිමිත්තක් තියෙනවා. ඒ පටිඝ නිමිත්ත කියලා කියන්නේ අපේ මනස ගැටෙන අරමුණ. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම වශයෙන් අපේ ෂඩේන්ද්‍රයන්ට අරමුණු වෙන කවර අරමුණක් පිළිබඳව හෝ අපේ මනසේ මූලික වශයෙන් නොකමැත්තක් නොසතුටක් අප්‍රසන්න බවක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි අකමැති විදිහේ අරමුණක් ඉන්ද්‍රයන්ට ගෝචර වෙනවා. ඒක තමයි පටිඝ නිමිත්ත කියලා කියන්නේ. ඒ පටිඝ නිමිත්ත පිළිබඳව අපි වැරදි විදිහට හිතන හිතීම අයෝනිසෝ මනසිකාරය කියලා කියේ සිහියෙන් නුවණින් තොරව සිතනවනම් දැන් අරමුණ අපේ ඉන්ද්‍රයන්ට රුචි නැහැ. අපි රුචි නොකරන විදිහේ අරමුණක් තමයි ඉන්ද්‍රියට අභියසට පැමිණෙන්නේ. ඒ පැමිණෙනකොට අපි ඒක ගැන කල්පනා කරන්නේත් වැරදි විදිහට. ඒ වැරදි විදිහට කල්පනා කරන්න පටන් ගත්ත ගමන් ඒ පිළිබඳව අපේ මනසේ නොසතුට, නොමනාපය, කෝපය, ద్వේෂය, ව්‍යාපාදය, ශෝකය, භීතිය, පසුතැවීම මෙබඳු පටිඝ මූලික මනෝභාවයන් වැඩෙන්නට ගන්නවා. එහෙමනම් කෝපය ද්වේෂය ඇතිවීමේ ප්‍රධාන සාධකය මොකක්ද? බාහිර කරුණු නෙමේ ඒ අකම අපි අකමැති විදිහේ බාහිර කරුණක් පැමිණෙනවා. එක්ක අනිත් අය කරන වැරද්දක් හෝ නිවැරද්දක් හෝ කොහොම හරි අපි අකමැති විදිහේ දෙයක් කවුරු හරි කරනවා නැත්නම් සිදුවෙනවා ඉබේ ඒ කවර හෝ ආකාරයකින් අපේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙනවා. කරලා හරි මේ සිද්ධ වෙලා හරි අපේ ඉන්ද්‍රයන්ට ඒක අරමුණු වෙනවා. ඒ අරමුණු වෙනකොට මොකක්ද ප්‍රධාන සාධක වෙන්නේ පටිග නිමිත්ත පිළිබඳව අයෝනිසෝ මානසිකාරය අපි සිහිනුවණින් තොරවයි කල්පනා කරන්නේ සත්ව පුද්ගල ස්වභාවයෙන් ඉඳගෙන මමත්වෙහි පිහිටලා එහෙම නැත්නම් තණ්හා දික්ටි මාන වශයෙන් ඒ දිහා බලන්නේ ප්‍රපංච වශයෙන් ඒ දිහා හිතන්නේ ඇයි අර සිහියෙන් නුවණින් නෙමෙයි සිහිය කියන්නේ මොකක්ද කියලා අපි කිව්වා අරමුණ ගැනත් සිත ගැනත් අවධානය පැවැත්වීම නුවණ කියලා කියන්නේ විමසිලිමත් ප්‍රඥා. ඒතර සිහියෙන් නුවණින් තොර වෙච්ච ගමන් අයෝනිසෝ මනසිකා. ඉතින් ඒ බඳු තත්වයක් තුල නැවත නැවතේ කෝපය, ద్వේෂය උත්සන්න වෙනවා. මේ தත්ත්වය දුරු කරන්නට කරුණු හයක් අපට උපකාර වෙනවායි කියලා අට කතාවල දක්වනවා. ච ධම්මා ව්‍යාපාදස්ස පහනාය සංවත්තන්ති. ධර්ම හයක් මේ ව්‍යාපාදය, කෝපය, ద్వේෂය දුරු කරන්න අපට උදව් වෙනවා. මොනවද ඒ කාරණා හය? පළමු කාරණය තමයි මෙත්තා නිමිත්තස්ස උග්ගහෝ. මෛත්‍රී නිමිත්ත ග්‍රහණය කර ගැනීම ඉගෙනීම. දෙවන කාරණය තමයි මෙත්තා භාවනානුයෝගෝ. මෛත්‍රී භාවනා ප්‍රගුණ කිරීම. තුන්වෙනි කාරණය තමයි කම්මස්ස කතා පච්චවෙක්කනා. කර්මය ස්වකීය කොට ඇති බව නැවත නැවත නුවණින් කල්පනා කිරීම. ඊළඟට හතරවෙනි අවස්ථාව තමයි පටිසංඛාන බහුලී කතා නුවණින් මෙනෙහි කිරීම බහුල බහුලව පුහුණු කිරීම. ඊට පස්වෙනි කාරණය කල්යාණ මෙත්තතා සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන බව. හයවෙනි කාරණය සප්පාය කතා. ද්වේෂය දුරු කරන්නට උපකාර වෙන විදිහේ කතා බහ දහම් කතාවල නිරත වේ. එතකොට පළවෙනි කාරණය කිව්වේ මෙත්තා නිමිත්තස්ස උග්ගහෝ. මෛත්‍රී නිමිත්ත ග්‍රහණය කිරීම. දැන් අපි අර කිව්වේ පටිඝ නිමිත්ත කියලා. පටික නිමිත්ත කියලා කියන්නේ අපේ සිත ගැටෙන අරමුණ. එතකොට මෙත්තා නිමිත්ත කියලා කියන්නේ අපේ සිතෙහි මෛත්‍රී සහගත මනෝභාවයක් උපදින. මෛත්‍රී සහගත මනෝභාවය කියලා කියන්නේ අන් අය සුවපත් කරන්නට උනන්දු වෙන ගතිය. එතකොට අනුන් සුවපත් කරන්නට උනන්දු වෙන ගතියක් ඇති වෙන්නට උදව් වෙන අරමුණු තියෙනවා. අන්න ඒ බඳු අරමුණක් මනසෙහි නැවත නැවත මතු කරගන්නට පුහුණු කර ගැනීම තමයි මෙත්තා නිමිත්තස්ස උග්ගහෝ කියන්නේ. ඊට පස්සේ දෙවෙනි කාරණේ මෙත්තා භාවනානු යෝගෝ. ඒ මෛත්‍රී පූර්වක අරමුණ පෙරදරි කොටගෙන නැවත නැවත මෛත්‍රී සිත පවත්වන්නට පුහුණු කිරීම. ඉතින් මේවා මේ වචන වලින් කියන තරම් පහසු නෑ. දිගු කලක් ඉගෙනගෙන ප්‍රගුණ කරන්නට ඕන. මෛත්‍රී භාවනාව ප්‍රගුණ කිරීම. මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරනවායි කියලා කියන්නේ සුවපත් වේවා නිදුක් වේවා කියලා වචන සිහි කරන එක නෙමෙයි. අනුන් සුවපත් කිරීමේ හැබෑ මනෝභාවය අවදි කරගන්න උත්සාහ කිරීම. සහ ඒක ප්‍රගුණ කිරීම. ඊළඟට තුන්වෙනි අවස්ථාව තමයි කම්මස්සකත පච්චවෙක්කන. එතකොට කර්මය ස්වකීය කොට ඇති බව ප්‍රත්‍යවේක්ෂා කිරීම. ඒ කියන්නේ දැන් අනිත් පුද්ගලයා Tamanට වරදක් කළා කියලා හිතනවා නම් ඔහු කළ වරද ඔහුටයි. එහි අකුසලයේ එහි විපාකයේ විඳින්නේ ඔහු. දැන් ඒතනත්ත මට වරද්දක් කළා කියලා මං ඒකට පලිගන්න හිතුවොත් එහෙම රිද්දන්න හිතුවොත් එහෙම ඒකේ දෝෂය විඳින්න වෙන්නේ මටයි. ඒතනත්ත වැරද්දක් කළා වුණත් මම ද්වේෂ සහගත සිතින් ඒතනත්තාට නපුරක් කරන්න හිතනවා නම් ඒ මම කරන ක්‍රියාවේ අනිෂ්ට විපාකයේ විඳින්න වෙන්නේ මටයි. ඔහු කරපු දෙෙහි අනිෂ්ට විපාකයේ විඳින්න වෙන්නේ ඔහුටයි. මෙන්න මේ විදිහට කර්මය ස්වකීය කොට ඇති බව නුවණින් මෙනෙහි කරනකොට අපේ කෝපය, ద్వේෂය, පටිඝය යටපත් කරගන්නට, දුරු කරගන්නට පුළුවන්. ඊළඟට හතරවෙනි අවස්ථාව තමයි පටිසංඛාන බහුලී කතා. පටිසංඛා කියලා කියන්නේ නුවණින් මෙනෙහි කිරීම. හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන් මෙනෙහි කරලා බලනවා. හේතුඵල වශයෙන් කියලා කිව්වේ මේ කෝපය හටගත්තේ කොහොමද? ඒ වගේම ඒ කෝපය නිසා වෙන්න පුළුවන් හානිය කොතෙක්ද? තමන්ගේ මනසේ කෝපය ජනිත වුනේ කොහොමද කියන හේතුවක් සොයලා බලනවා. කෝපයෙන් ක්‍රියාත්මක වුණොත් කොච්චර අනර්ථයක් තමන්ටත් ලෝකයටත් සිද්ධ වෙන්න පුළුවන්ද කියලා සිතා බලනවා. ඊළඟට ඒ කෝපය කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යන මනෝභාවයක්. අනිත් කෙනා Tamanට වැරදි වචනයක් කිව්වනම් වැරදි දෙයක් කිව්වනම් ඒ හැම එකක්මත් සංස්කාර. ඒව හටගෙන බිඳී ගිහිල්ලා ඉවරයි. ඒව අතීතයට එකතු වෙලා ඉවරයි. ඒ නිසා සෑම සංස්කාර ධර්මයක්ම අනිත්‍යයි කියන බව. ඊළඟට දුක්ඛ ලක්ෂණ හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යන ගතියෙන් යුක්තයි. ඊළඟට අනාත්ම ලක්ෂණ ආත්ම වශයෙන් ගත යුත්තක් නැහැ. මේ ඔහුය මේ මමය මට තමයි දැන් මේ බැන්නේ දොස් කිව්වේ අපහාස කළේ මේ මේ පුද්ගලයා තමයි මට මේ අපහාස කළේ. එහෙම පුද්ගල වශයෙන් සත්ව වශයෙන් ගත යුතු කිසිවක් නැති බව නුවණින් දකින්නට පුළුවන් නම් එසේ හේතුඵල වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් ප්‍රඥාවෙන් බහුල කොට දකින පුද්ගලයාට ද්වේෂය දුරු කරන්නට පුළුවන්. ඊළඟට පස්වෙනි කාරණය තමයි කල්යාණ මිත්තතා. සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් ද්වේෂය අඩු අය, මෛත්‍රිය පුහුණු කරන අය, මෛත්‍රිය පිළිබඳව නිතර කතා කරන අය ද්වේෂය ආදීනව දැක්කලා ඒ ද්වේෂය දුරු කරන්නට වෑයම් කරන සති සම්පජඤ්ඤයෙන් ක්‍රියා කරන සත්පුරුෂයින් ඇසුරු කිරීම ඊළඟට හයවෙනි කාරණේ සප්පාය කතා කියලා කිව්වේ ද්වේෂය දුරු කරන්නට උදව් වෙන කතා ද්වේෂය වැඩි කරන කතා නෙමෙයි දැන් අපේ මනසේ යම් ගැටුමක් ඇති වෙලා කෝපයක් ද්වේෂයක් ඇති වෙලා තව කෙනෙක් එක කතා කරනකොට හුඟක් වෙලාවට අනිත් අය කරන්නේ ඒකට පොහොර දානවා ඒ කෝපය, ද්වේෂය වැඩෙන විදිහටම තමයි කතා කරන්නේ. අපටත් මෙහෙම කළා ওই මිනිස්සු ඔහොමමයි. ඒ විදිහට අනිත් කෙනාගේ ද්වේෂය අවස්සනවා. ඒතර සප්පාය කතා කියලා කියන්නේ එහෙම කතා නෙමේ. ඒ ද්වේෂය, කෝපය පිළිබඳ විදර්ශනා මූලිකව දකින්නට උපකාර වෙන කතා. මෛත්‍රිය පිළිබඳව කතා. මේ විදිහට සති සම්පජඤ්ඤය පිළිබඳව කතා. විදර්ශනාව පිළිබඳව කතා. ඒ බඳු කතා අපට ද්වේෂය දුරු කරන්න උපකාර මෙන්න මේ காரணා 6. ඒ කියන්නේ මෛත්‍රී නිමිත්ත ග්‍රහණය කර ගැනීම, මෛත්‍රී භාවනාව ප්‍රගුණ කිරීම, ඊළඟට කර්මය ස්වකීය කොට ඇති බව නැවත නැවත මෙනෙහි කිරීම, ඊළඟට හේතුඵල ත්‍රිලක්ෂණ වශයෙන් නුවණින් දකින්නට පුහුණු වීම, කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීම සහ ද්වේෂය දුරු කරන්නට උපකාර වෙන දහම් කතාවල නියැලීම කියන මේ කරුණු හය පුහුණු කරන තැනැත්තාට ද්වේෂය දුරු කරන්නට පුළුවන් වෙනවයි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් ඔන්න ඔය විදිහට චිත්තානුපස්සනා ධම්මානුපස්සනා පාදක කොටගෙන අපේ මනසේ මතුවෙන ගැටීම අපිට નિවරදිව හඳුනා ගන්නට පුළුවන්. එය විශ්ලේෂණය කර ගන්නට පුළුවන්. සති සම්පජඤ්ඤයෙන් එය දකිමින් විදර්ශනාවට යම කමටහනක් කරගන්නට පුළුවන්. එහෙමනම් සිත යම් අරමුණක ගැටෙනකොට නොගැටෙන தත්වයක් පිළිබඳ අපේක්ෂා කරමින් ඒ සිත නොගැටෙනවා නම් තමයි අපට භාවනා කරන්න පුළුවන් කියලා එහෙම හිතලා තැවෙන එක නෙමෙයි අපේ සිතේ ගැටුමක් මතුවෙනවා නම් ඒ ගැටුම්කාරී බව ඒ මොහොතේම සිහියෙන් තේරුම් අරගෙන නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරමින් ඒ පවතින දුර්වලකමම කමඨහනක් කොටගෙන විදර්ශනාවට යොමු වෙන ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේදී දේශනා කරන්නේ.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 එය ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා. තම තමන් ධර්ම ශ්‍රවණය කිරීමත් ප්‍රඥාව දියුණු වෙන මහ පිංකමක්. ඒ වගේම ධර්ම පරිස්කාර පූජා කිරීමත් ජීවිතයේ සැපල වෙන පිංකම්. මේ ਸਰව ප්‍රකාරයෙන් සිද්ධ කරගත් සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන, පින තුන ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමැති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිව ඉසුරු සම්පත් වර්ධනය කරගනිත්වා සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් চিරාත් කාලයක් ඉහෙන් ආරක්ෂා කෙරෙත්වා විරාජ් මහත්මයාට නිමාලි මහත්මියට එවැගේම විරාජ් මහත්මයාගේ සුජීවත්ව සිටින මව්පියන්ට නිමාලි මහත්මියගේ මෑණියන් ඇතුළු පවුලේ සෑම සියලු දෙනාටම දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය නොමදව සැලසේවා දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් නිමාලි වීරරත්න මහත්මියගේ මීට වසර 24කට පෙර මිය පරලෝ යන්නට ඉදුණු ආදරණීය පියාණන් ඇතුළු දෙපාර්ශ්වයේම මිය පරලෝ ගිය සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වායේ හැම දිනාගෙම භව ගමන සුවපත් කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්නේ ඔබ අප හැම දිනාටමත් මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරකාදී සතර පායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණය ලැබීම පිණිස හේතු වේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සනසී පැමිණවදාල උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ සිදු කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඝයාන රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද විරාජ් මහත්මයාට නිමාලි මහත්මියට දෙපාර්ශ්වය ආදරණීය මව්පියන් දරුවන් ඥාති හිත මිත්‍රාදීන් ඇතුළු හැම දෙනාටම ධර්ම ශ්‍රවණය කරන සැමටත් මේ ලෝක වශයෙන් පවතිනා වූ අපල උපද්‍රවෙත් නම් මේ සියල්ලක් දුරු වේවා ආයුරාෝග්‍ය භාග්ය සම්පත් වර්ධනයේ වේවා මෙබඳු කුසල් දහම් සිදු කරමින් සුවසේ ගුණ නුවණ වඩමින් Tamanටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරමි හැම දිනාටම දරුවන් සරණයි